දේශනාව අධිදේශකයන්න් වහන්සේ පෙළ යෝග්‍යාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී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 කිංසෝ සංසාරමාපාදී කිංසෝ තස්ස පරායනන්ති තණ්හා ජනේති පුරේසං චිත්තමං සවිධාවති සත්තෝ සංසාරමාපාදී කම්මං තස්ස පරායනන්ති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි අපි අද මාත්‍රිකා කරගත්තේ ඒ එක් දේශනාවක් සංයුක්ත නිකායේ දේවතා සංයුත්තයේ අන්තර්ගත වෙන සතිය ජනේති සූත්‍රය පාදක කරගෙන මේ දහම් කරුණු ටික ඔබේ දෙලොව හිතසුව පිණිස පහදා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. කිංසු ජනේති පුරිසං කිංසු තස්ස විධාවති කිංසු සංසාර මාපාදී කිංසු තස්ස පරායනම්පි බුදුරජාණන් වහන්සේගෙන් දේවතාවෙක් ප්‍රශ්න කරනවා විමසනවා කිංසු ජනේති පුරිසං සත්වයා මේ ලෝකයේ ජනනය කරන්නේ ඉපැත්ම උප්පත්තිය සාධනය කරන්නේ හදන්නේ කුමක්ද කේසු තස්ස විධාවති ඔහු මේ සංසාරයේ දුවවන්නේ ධාවනය කරන්නේ කුමක්ද කිංසු සංසාර මාපාදී මේ සංසාරයේ ඔබම ඔබ සැරිසරන්න හේතු වෙන්නේ කුමක්ද කුමකින්ද මේ කාරණාවන් ක්‍රියාත්මක වෙන්නේ? කිංසු තස්ස පරායනම්ති. පුච්චලයා පිහිට කරගෙන ඉන්නේ. පිළිසරණ කරගෙන තියෙන්නේ කුමක්ද? ප්‍රශ්න හතරක් විමසනවා. සත්‍යයා සංසාරයේ ඉපැත්ම සිද්ධ කරගන්නේ කුමක් හේතු කරගෙනද? ඒ වගේම සසර දිවීමට හේතු වෙන්නේ කුමක්ද? තුන්වෙනි ප්‍රශ්නය සසර ඔබම ඔබ සැරිසරන හේතු වෙන්නේ කුමක්ද? ඔබම ඔබ සැරිසරනවා කියන්නේ එහාට මෙහාට යනවනේ. මිනිස්යෝ වෙලා උපදිනවා තිරිසන් ආත්මවල උපදිනවා නැවත මිනිස්යෝ වෙලා උපදිනවා නැවත තිරිසන් ආත්මවලට අමනුෂ්‍ය പ്രേත කොට්ටාසවලට ගමන් කරනවා බ්‍රහ්ම ලෝකවල දිව්‍ය ලෝකවල උප්පත්තිය ලබනවා මේ සංසාරේ ඔබම ඔබ සැරිසරනවා කියන්නේ එක එක සත්ව කොට්ටාසවල උප්පත්තිය ලබමින් සැරි සරලයි. ඒ වගේම කුච්චලයා පිහිටාදාර කරගෙන තියෙන්නේ කුමක්ද කියන කාරණය. බුදුහාමුදුරුවන්ගෙන් විමසුවාම බුදුහාමුදුරුවෝ පිළිතුරු දෙනවා තණ්හා ජනේති පුරිසං තෘෂ්ණාව තමයි උච්චලයා චලනය කරන්නේ උප්පත්තිය ලබා දෙන්නේ. ඒ වගේම චිත්ත මස්ස විධාවති සසර දුවවන්නේ කුච්චලයාගේ මනසයි. සත්හෝ සංසාර මාපාදී සත්වයා ඔබ මොබ දුවවන්න සංසාරේ සැරිසරවන්න කුජලයාගේ සිත හේතු වෙනවා. කම්මං තස්ස පරායනන්ති. කුජලයා මේ කර්මය තමයි පිහිට ආධාර කරගෙන තියෙන්නේ. තමන් කරන හොඳ නරක ක්‍රියාකාරකම් තමයි කුජලයා මේ සසර පැවැත්ම සඳහා පිහිට ආධාර කරගෙන තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. මම මුලින් මතක් කළා අපිට ඕන මේ සසර කෙලවර දකින්න. ජාතිය දුරු කරා. නැවත නැවත භවයෙන් භවය උප්පත්තිය ලබන එක නැති කරා. එහෙමනම් අපි මොකද්ද නැති කල යුත්තේ? තෘෂ්ණාවයි නැති කල යුත්තේ. තණ්හා ජනේති පුරිසං. තෘෂ්ණාව තමයි කුච්චලයා මේ ලෝකයේ ඉපදවීමට සසර ඉපදවීමට හේතු කාරණා වෙන්නේ. එහෙනම් ඒ හේතුව නැති කලේ නැත්නම් ඵලය නැති වෙන්නේ නැහැ. හේතුව තියෙන තාක්කල් ඵලය තියෙනවා. නිසා අපි ඵලය නැති කරන්න ඒ ඵලය ජනනය කරන ඒ ඵලය සාධනය කරන හේතුව හඳුනාගෙන හේතුව නැති කළ යුතුයි. තෘෂ්ණාව කියන කාරණය අපේ පින්වතුන්ලා නිතර නිතර ධර්මානුශාසනාවන් තුලදී ශ්‍රවණය කරලා තියෙනවා. ඒ ගැන බොහෝ කාරණාවන් දන්නවා. මොනවා කළත් අපිට තණ්හාවෙන් කවම මිදෙන්න බැරි වුණානේ කියලා සමහර අය හිතනවා. ඒ තෘෂ්ණාව මුළුමනින්ම නැති කරන්න අපිට පුළුවන් අපි ඒ අවශ්‍යතාවයෙන් යුතුව ඒ අරමුණින් යුතුව ජීවිතය ආධ්‍යාත්මිකව පෝෂණය කරනවා නම් තෘෂ්ණාව ඒ ආනිසංස ශ්‍රවණය කිරීමෙන්ම නැති කරන්න පුළුවන් එකක් නොවේ පින්තුනි. ඒ කියන්නේ දන් දුන්නාම දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් ලැබෙනවා. දැන් අපි කියනවා දානේ කිව්වහම බොහෝ අය සලකන්නේ ආහාර පාන දන් දෙන එකනේ. හැබැයි ආහාර පාන විතරක් නෙමෙයි කාලය, ශ්‍රමය, ඥානය, මේ සියලු දේවල් කැපකිරීම යහපත වෙනුවෙන් යෙදවීම පරිත්‍යාග කිරීම දානය. මම මේ ගුවන් විදුලි සාස්ථාවේ ඒ පළවෙනි මැදිරියේ සිට ඔබ වෙනුවෙන් ධර්මයේ දේශනා කරනවා. දේශකයන් වහන්සේ නමක් හැටියට මම මේ වෙලාවේදී ආහාර පාන ඇඳුම් පැළඳුම් නොදුන්නට තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබට පහදලා දෙමි. ධර්ම දානමේ පින්කම මම සිද්ධ කරගන්නවා. ඒ සඳහා දායකත්වයේ දරපු අය ආහාර පාන ඇඳුම් පැළඳුම් දන් දුන්නේ නැති වුණාට ඒ අයත් ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්න. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා තව කෙනෙකුට දැනගත් දහම් කරුණු ඔබ පහදලා දෙනවනම් විස්තර කරලා දෙනවනම් ඒ ධර්මයේ කියලා දෙනවනම් ඔබත් එතනින් ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්න. ඊළඟට ඔබ සිද්ධ කරගත්ත පින්පෙත් මිය පරලෝකීය ඥාතීන්ට අනුමෝදන් කිරීමේ එතනදිත් ඔබ දානමය පින්කම සිද්ධ කරගන්නවා. තමන් උපයාගත්ත තමන් රැස් කරගත්ත යහපත් කුසල ශක්තිය තවත් කෙනෙකුගේ සුවපත් භාවයේ සඳහා ලබා දීම අනුමෝදන් කිරීම තුලින් එතනින් සිද්ධ වෙන්නේ දානමය පින්කම පත්ති දානමය පින්කම පස්ථානුමෝදනා පින්කම කියලා එතනදී සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා එතකොට මේ ආහාර දානේ දුන්නාම දීර්ඝායුෂ ලැබෙනවා. පැහැපත් භාවය ලැබෙනවා. ඒ වගේම සුවපත් භාවයේ සැපවත් භාවය ලැබෙනවා. බල සම්පන්න ශක්ති සම්පන්න භාවය ලැබෙනවා. ඒ වගේම ඥානයේ වැඩි දියුණු වෙනවා ප්‍රඥාව ලැබෙනවා. ආයු වර්ණ සැප බල ප්‍රඥා මෙන්න මේ පංචවිධ සම්පත් ලැබෙනවා කියලා අපි දැන කියාගෙන ඉන්නවා ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා. එතකොට ඔබ දානේ දෙන්නේ ඔය කියපු සැප සම්පත් සංසාරේ උපඋපම් භවයක් පාසා ලබා ගැනීමේ හිමි කර ගැනීමේ පරමාර්ථයෙන් නම් ඔබ දානේ දුන්නට තෘෂ්ණාව දුරු වෙලා තියෙනවාද කියලා මොහොතකට කල්පනා කරලා බලන්න. ඔබ දානයක් සිද්ධ කළාට අනිත් පැත්තෙන් තෘෂ්ණාව ඔබේ මනස තුල අලු යට ගිනි පුපුරක් වගේ සැඟවිලා නැද්ද කියලා මොහොතකට හිතන්න. ඇයි? මට අනේ උපෝපං භවයන්හිදී දීර්ඝායුෂම විඳින්න ලැබේවා. හොඳ ලස්සන රූමත් ජීවිත ලැබේවා. සැප සම්පත් වලින් ආඩ්‍ය ජීවිත ලැබේවා. බල සම්පන්න ජීවිත ලැබේවා. මහා ප්‍රඥා සම්පන්න ජීවිත ලැබේවා කියලා ඒවා පිළිබඳ ආශාවක් ඇති කරගෙන නම් ඔබ කටයුතු කරන්න. එතන තෘෂ්ණාව තියෙනවා. ඇතැම් විට කාට හරි ආහාර ටිකක් දුන්නහම ආයුෂ ලැබෙන්නේ නැහැ. ඇහැපත් භාවය ලැබෙන්නේ නැහැ. සැපවත් භාවය ලැබෙන්නේ නැහැ. බලය ප්‍රඥාව ලැබෙන්නේ නැහැ කියලා පින්වා දීලා කියනවා. උදාහරණයකට පමණයි. මේ කාරණේ මතක් කරන්නේ. එහෙම විග්‍රහයක් කොහේ හරි තියෙනවා නම් ඔබ සමහර විට දානයේ දෙන්න ඔච්චර උනන්දු වෙන්නේ නැහැ. පරිත්‍යාගයට ඔච්චර පෙළඹෙන්නේ නැහැ. හේතුව මොකද? අර වගේ ප්‍රතිලාභ ටිකක් නොලැබෙන නිසා ඔබ ඉතින්ට වැටෙන්නේ නැහැ. හැබැයි අපි ඒවා පිළිබඳව විජුකමකින් තෘෂ්ණාවකින් මේ පංචකාම සම්පත් කෙරෙහි තියෙන විජුකම. ඒකම තමයි තෘෂ්ණාව කියන්නේ. තණ්හාවේ එක ප්‍රභේදයක් තමයි කාම තණ්හා. කාම කියන්නේ කැමති වෙනවා. ආශාවන් කැමැත්තෙන් පසුපස හඹාගෙන යනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් ආශාවෙන් ප්‍රාර්ථනා කර කර ඒවා පසුපස හඹා යනවා. ඒවා හඹාගෙන යමින් ඒවා කෙරෙහි ගිජුකමින් ආසාවෙන් නම් අපි පින්කමක් කරන්නේ දානයක් දෙන්නේ එතන තෘෂ්ණාව මුළුමනින්ම නැති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ දස පාරමිතාව දාන සීල ආදී වශයෙන් තියෙන මේ පාරමිතා 10 පළමු වන අංගය තමයි දානය. දානයෙන් තොරව සසු පාරමිතා එකක්වත් පුරන්න පුළුවන් කමක් නැහැ. නෛෂ්ක්‍රම්‍ය පුරන්න බෑ. මෛත්‍රිය පුරන්න බෑ. අදිස්ථානේ පුරන්න බෑ. ඒ හැමදේම දස පාරමිතාවන් වල සියලු අංග පරිපූර්ණේ කරන්න පරිත්‍යාගයේ නිර්ලෝභී භාවය නිර්ලෝභී මානසිකත්වය තිබිය යුතුමයි ඒක එකවරකට දුරු කරන්න එකවරකට මානසිකත්වයේ තුල ගොඩනගා ගන්න පුළුවන් එකක් නොවන බව බුදුරජාණන් වහන්සේ දැන සිටියා. ඒ නිසා තමයි පින්වතුනි දානයේ අවස්ථා තුනක් අපිට මේ දාන පාරමිතාව තුල පෙන්වා දීලා තියෙනවා. දාන පාරමිතාව, දාන උපපාරමිතාව, දාන පරමත්ත පාරමිතාව. ආහාර ටිකක් ඇඳුමක් පැළඳුමක් බෙහෙත් හේත් ටිකක් ඒ වගේම ගෙවල් දොරවල් වතු පිටි මේවා ටිකින් ටික පරිත්‍යාග කරලා ඒවායේ ආශිර්වාදය ඒවායින් ලැබෙන මානසික සුවය ඒවායින් ලැබෙන ඒ සැහැල්ලුව අප්පිදින පුච්චලයා ඒ පරිත්‍යාගශීලී චේතනාව වැඩි දියුණු කරගෙන දාන උපපාරමී தත්ත්වයට තමන්ගේ මනස ගොඩනගා ගන්න. එක සැරේටම પરමත්ත පාරමිතාවට එන්නේ නැහැ. ශරීරයේ කොටස් ඇස් දෙක දන් දෙනවා වකුගඩු දන් දෙනවා චර්මයේ දන් දෙනවා කෙස් පැටිය දන් දෙනවා මේ නොඑක ආකාරයේ අංගෝපාංග නම් දෙන තත්ත්වයටපත් වෙනවා ඒපත් වෙන්නේ මුලින්ම පොඩි පොඩි දේවල් අත්හරින්න පරිත්‍යාග කරන්න පුරුදු වෙච්ච මනස එහෙම ගිහිල්ලා ඒක තවදුරටත් දියුණු තියුණු වෙලා පරමත්ත පාරමී ත්‍ත්වයටපත් වෙනකොට ඒ පුජ්‍යලයා තමන්ගේ ජීවිතයට අනතුරක් හානියක් සිද්ධ වුණා. අකුසලයකට නම් හිත නැඹුරු කරගන්නේම නැහැ. තමන්ට මොන විපත උදා වුණා තමන්ගේ ජීවිතයේ තොරකලා අකුසල චේතනාවකට අකුසල ක්‍රියාවකට හිත නැඹුරු කරන්නේ නැතුව ජීවිත පරදුවට කබලා ජීවිත පරිත්‍යාගයෙන් යහ දරුණ ආරක්ෂා කරනවා පංචශීලය ආරක්ෂා කරනවා අටසීල් දසසීල් උපසම්පදා සීලය ආදී සීලයන් ආරක්ෂා කරගන්නවා හේතුව ඒ පරිත්‍යාගයෙන් ලැබෙන සැනසීම අප්පින්දින පුච්චලය මෙතෙන් අපි එන්න පියවරෙන් පියවර ආධ්‍යාත්මික ගමන් මඟ වඩා වර්ධනය කරගත යුතුයි බෝධිසත්ව චරිතයේ තුලත් අපිට ඒ පූර්වාදර්ශයේ සපයනවා දීපංකර බුදුහාමුදුරුවෝ හමු වුණු අවස්ථාවේ අර මඩ වගුරි ඒ දණ්ඩක් හැටියට ජීවිතය පරිත්‍යාග කරලා වැතිරිච්ච බෝධිසත්වයන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරනකොට කෙලවර අන්තිමාත්ම භාවවලදී අඹු දරුවන් දූ දරුවන් දන් දීලා as it must be ශරීරය පවා දන් දෙන්න පුළුවන් තරමට පරිත්‍යාගශීලී චේතනාව මනස තුල වඩා වර්ධනය කරගත්තා සුස්නාවෙන් මිදිච්ච මනසක් බවට මනසපත් කරගත්තා. ඒ පූර්වාදර්ශය මෙනෙහි කරමින් අපිත් උත්සාහවත් විය යුත්තේ ක්‍රමක්‍රමයෙන් මේ මනස තුල පදිම්ම පළපදියම් වෙලා තියෙන තෘෂ්ණාව දුරු කර ගැනීමටයි හේතුව තමයි සංහා ජනේති පුරිසං සත්‍යා මේ ලෝකේ උපදවන්නේ ඉපදවීමට හේතු සාධක වන්නේ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව තවත් පැත්තකින් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් තෘෂ්ණාවේ ප්‍රභේද කාම තණ්හා මුලින් මතක් කරපු ආකාරයට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ කාම වස්තුන් කෙරෙහි තියෙන ලෝලත්වේ ඇලීම ඒ කෙරෙහි තියෙන ගිජුකමට කියනවා කාම තණ්හා කියලා. භව තණ්හා. භව තණ්හාව කිව්වහම මේ භවය පිළිබඳව තියෙන තෘෂ්ණාව. සසර අර කියපු ආකාරයට ආයු වර්ණ සැප බල ප්‍රඥා සම්පන්නව දිගින් දිගට සැරිසරන්න තියෙන උවමනාව කැමැත්ත. එහෙම කැමැත්ත ඇති කරගන්න ස්ථාන එහෙම නැත්නම් භූමි 20ක් පිළිබඳව අපේ ධර්මයේ පෙන්වා දීලා තියෙනවා. බ්‍රහ්ම පාරිසජ්ජය, එවැගේම බ්‍රහ්ම පුරোহিত මහා බ්‍රහ්ම කියන මේ ප්‍රථම ධාන භූමි තුන පිළිබඳව උච්චලයා ඇති කරගන්න තෘෂ්ණාව භව තෘෂ්ණාව හැටියට භව තණ්හාව හැටියට ගැනෙනවා. ඒ විතරක් නෙමෙයි. පරිත්තාබ අප්‍රමාණබ ආබස්සර කියන ද්විතිය ධාන භූමි කෙරෙහි ඒ ဒုတိ ය ධාන භූමි තුන කෙරෙහි කුච්චලයා ඇති කරගන්න ආශාව ඇල්ම භව තණ්හාවටම තමයි ගැනෙන්නේ. ඒ වගේම පරිත්ථ සුබ අපමාන සුබ සුබ කින්නක කියන මේ තෘතිය ධාන භූමි කෙරෙහි කුච්චලයා ඇලෙනවා. ආශාව ඇති කරගන්නවා. මේ සියලු භූමි බ්‍රහ්ම ලෝක හැටියටයි ධර්මයේ තුල පෙන්වා දීලා තියෙන්නේ. ප්‍රථම ධ්‍යාන භූමි 3යි, ဒုတိ ය ධ්‍යාන භූමි 3යි, තෘතිය ධ්‍යාන භූමි 3යි. ඒ වගේම වේහප්පලය, අසඤ්ඤ සත්‍යය, අවිහය, අතප්පය, සුදස්සය, සුදස්සී අතනිත්තේ කියන චතුර්ථ ධාන භූමි හතක් පිළිබඳව ධර්මයේ සඳහන් කරනවා. මේවා රූපාවචර බ්‍රහ්මලෝක මේ රූපාවචර බ්‍රහ්මලෝකවල උප්පත්තිය ලබන්න තෘෂ්ණාව ඇති කරගෙන ආශාව ඇති කරගෙන උච්චලයා පින්දහම් වල නිරත වෙනකොට ඒ තෘෂ්ණාව නිසා සසර සැරිසරන්න හේතු වෙනවා ඒකට භව තෘෂ්ණාව භව තණ්හාව කියලා කියනවා. ඒ වගේම ආකාසංචායතනය, විඥානංචායතනය, ආකින්චංචායතනය, නේව සංඥා නා සංඥායතනය කියන අරූපාවචර භූමි හතර පිළිබඳව ඇති කරගන්න තෘෂ්ණාව භව තෘෂ්ණාවට ගෙනෙනවා. එතකොට මේ කියපෝ 20ක් වෙච්ච රූපාවචර අරූපාවචර භූමි කෙරෙහි ලෝලත්වය ආශාව ඇති කරගෙන පුච්චලයා කුසල ධර්මයන්හි නිරත වෙනකොට අන්න තෘෂ්ණාව හේතු කරගෙන පුච්චලයා සසර ඉපදෙනවා තණ්හා ජනේති කුරිසං කියපු කාරණය එතකොට පැහැදිලි වෙනවා දැන් මේ රූපාවචර භූමිවල උප්පත්තිය ලබන්න හේතු වෙන්නේ සාස්වත දෘෂ්ටිය. සාස්වත දෘෂ්ටිය කියන්නේ නොනැසී දිගින් දිගටම සසර පැවැත්මක් සිද්ධ වෙනවා කියන විශ්වාසය. කෙටියෙන් මතක් කරන්නේ කාල වේලාවේ හැටියට. ඒ සාස්වත දෘෂ්ටිය සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් කියන මගඵල ලබන්න බාධාවක් වුණාට කුජලයා පින්දහම් වලට නැඹුරු කරනවා ඒ පින්දහම් වල ආශිර්වාදයෙන් ආනිසංසයෙන් කුජලයා සසර සුවපත් භාවයේ ලබමින් සැරිසරනවා නිවනට බාධාවක් වෙනවා අපි මේ කතා කරන්නේ සසර ඉපැත්ම නතර කරන්න එය උපයෝගී වෙන්නේ නැහැ සසර පැවැත්මට බැඳ තැබීමට ඒක සාධක වෙනවා. ඊළඟට අරූපාවචර භූමි හතරක් ගැන කිව්වා. ඒ අරූපාවචර භූමි ගැන කුච්චලයාගේ තෘෂ්ණාව උපදිනවා උච්ඡේදවාදී නිසා. අජිත කේස කම්බල කියන බුද්ධ කාලයේ සිටිය ශාස්ත්‍රූවරයා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත කොටස් වලින් සත්‍ය නිර්මාණය වෙලා කියනවා මරණයෙන් පස්සේ ඒ ඒ භූත කොටස් ඒ ඒ භූත කොටස් සමග යා වෙනවා එකතු වෙනවා මරණයෙන් පස්සේ නැවත පැවැත්මක් නැහැ කියලා ඇති කරගත්තාම ඒ විශ්වාසය ඇති කරගත්තාම එතනනුත් කුච්චලයා භව තෘෂ්ණාව ඇති කරගෙන කෙලෙස් වර්ධනය කරගන්නවා. එනිසා මේ මිත්‍යා දෘෂ්ටික මතවාදය තුලින් යමෙක් ගැලවෙනවා නම් මේ වැරදි දෘෂ්ටියෙන් සම්‍යක් දෘෂ්ටියට නැඹුරු වෙනවා නම් එයාට සසර පැවැත්ම නතර කර ගැනීමට හේතු වෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහං වික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපත්තාමි යං ඒවං මහා සාවච්ඡං යතයිදම් වික්ඛවේ මිච්ඡා දිට්ඨි මිච්ඡා දිට්ඨි පරමානි වික්ඛවේ වච්ඡානි මහණෙනි මේ ලෝකයේ මම මහා වරදක් හැටියට වෙන අන් කවරක්වත් දකින්නේ නැ මිත්‍යා දෘෂ්ටිය තරම් මිත්‍යා දෘෂ්ටිය තරම් බරපතල වරදක් මේ ලෝකේ මම තවත් දකින්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියට නැඹුරු වෙච්ච පුච්චලයා කල්ප විනාශයෙන් පස්සෙත් සසර සැරිසැරීමට හේතු වෙනවා. බරපතල අකුසල කර්ම කියන ආනන්තරිය පාප කර්ම කල්ප විනාශයෙන් ගෙවිලා ඉවර වුණාට මේ මිත්‍යා දෘෂ්ටිකයා සසර නොනැසී දිගින් දිගටම ගමන් කරනවා ඒ භව තෘෂ්ණාව ඇති කරගෙන උච්ඡේදවාදී හෝ ශාස්ත්‍රතවාදී මතයට වැටිලා සසර පැවැත්ම සඳහා එකතුක හේතු වෙන කෙලෙස් රැස් කරන්න රැස් කරන්න ඒ තෘෂ්ණාව උපයෝගී කරගෙන සසර පැවැත්ම සිද්ධ වෙනවා. ඒ නිසා මේ කාරණේ මනවින් අවබෝධ කරගෙන මේ සසර කතරින් එතර වෙන්න බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඔබ මේ තෘෂ්ණා දැලෙහි පැටලෙන්නේ නැතුව එයින් මිදිලා සසර රැකවරණය සලසා ගන්න ආකාරය නැවත්ම සිද්ධ කරගන්න ආකාරය වටහාගෙන ආධ්‍යාත්මික ගමන් මගෙහි නිරත වෙනවා නම් ඔබට ඊටාම ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට ශක්තිය ලැබෙනවා. ඒ සඳහා ශ්‍රාවක පින්නතුන්ට ඥානාලෝකයේ පහළ වේවා කියන ආශිර්වාදය එකතු කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා දායකත්වයේ දරපු පින්වතුන් පිළිබඳව තොරතුරු සඳහන් කිරීමට ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ත්වං සදාති ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු හැම දිනාටම තුනුරුවන්ගේ සරණයි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 0111307082 ඔබට තෙරුවන් සරණයි. බෙහෙතට වැඩිම දක් දෙවීමෙන් වළකින්න. රාජ්‍ය උසස් වලින් සාධාරණ මිලට බෙහෙත් ගන්න. නැතුව ඕනෑම ෆාමස්කින් ඔබ බෙහෙත් පත්තුරට.